මේ කියන සම්මාදිට්ඨිය ඇතිවීමට සත්‍ය දෙකක් උපකාර වෙන බව අංගුත්තර නිකායේ දුක නිපාතේ සඳහන් වෙනවා. දේමී භික්ඛවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය කතනී ද්වේ පරතෝච ഘോഷෝ යෝනිසෝච මානසිකාරෝ මානිනී සම්මාදිට්ඨිය ඇතිවීමට මේ සත්‍ය දෙකෙක් වෙයි කවර දෙකක්ද අනුන්ගෙන් ධර්ම ഘോഷය අසන්ට ලැබීමත් නුවණින් මෙනෙහි කිරීමක් සමාතුලින් කෙරෙන සමාතුල කෙරෙන නුවණින් මෙනෙහි කිරීමක් යෝනිසෝ මනසිකාර කියන වචනයට සාමාන්‍යයෙන් නුවණින් මෙනෙහි කිරීම කියලා ඒ සිංහල වචනේ යෙදුවට මොකද ඊට වඩා ගැඹුරක් මේ පදයේ තිබෙනවා යෝනිසෝ කියලා කියන්නේ හට ගැනීම අනුව නිදාණය අනුව ප්‍රභවය අනුව මෙනෙහි කිරීම යෝනිසෝ මනසිකාර කියන තේරුම ඒකයි මේ යෝනිසෝ මනසිකාරිකින්ගේ මේ අර්ථය හොඳට පැහැදිලි වෙන තැනක් තමයි අප කලින් දේශනා දේශනාවකදී සතිස්සෝපාද ධර්මය පිළිබඳ විස්තර කරන අවස්ථාවක මහා ප්‍රධාන සූත්‍රයෙන් උපුටා දක්වා අර විපස්සී බෝසතාණන් වහන්සේ සතිස්සෝපාද ධර්මය අද කෙළවරේ සිට ක්‍රමක්‍රමයෙන් යෝනිසෝ මනසිකාර ක්‍රමයෙන් විමසමින් ගිහිල්ලා ඒ නියම ප්‍රභාවයට පැමිණි ආකාරය किनको सति जरा मरणं होति किम पत्या जरा मरणं जातियाठो सति जरा मरणं होति जाति पत्या जरा මරණං ආදී වශයෙන් කුමක් ඇතිකල්ලි ජරා මරණය වේදී කුමක් ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වේද ජාතිය ඇතිකල්ලි ජරා මරණය වේදී ජාතිය ඇතික ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වේදී ආදී වශයෙන් ජරා මරණ ඉඳලා ක්‍රමක්‍රමයෙන් ඉහළට යෝනිසෝ මනසිකාරය විහිදුවලා අවසානයේ අර විඥානාම රූප කියන සංසාර වටේට පැමිණ ඇති අපි එදා ඒ අවස්ථාවල සාකච්ඡා කරලා තිබුණා. එතකොට මේ අනුව අපිට හිතා ගන්න පුළුවනි යෝනිසෝ මනසිකාර කියන කී ගැඹුරු අර්ථයෙන් කලකල බැලුවාම පටිච්ච සමුප්පාදයේ සසංකානිය තුල දැකීමට අවශ්‍ය ආකල්පයක් ඇති කර ගැනීමයි. එතකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරය මතු කර ගැනීමට උපකාර වන යම් යම් මූල ධර්ම අප දැනටමත් මැජික් දර්ශන දාම් ක්‍රීඩා ආදී උපමා කතා වලින් ඉදිරිපත් කරලා තිබෙනවා. යම දෙයක් වන්නේ යමක වස්තු තත්ත්වය රඳා පවතින්නේ ඒ දෙයින් කෙනෙකු තුළ හටගැන්වෙන ප්‍රතික්‍රියා මතයි ඇතිවෙන හැඟීම් මනෝභාවයන් මතේ යන මූල ධර්මය අපට පැහැදිලි වුණා ඒ උපමා කතා වලින්. බාහිර ලෝකයේ අප තියෙන හැටියට කලකන නිමිති සංකේත ආදියට නිමිති தත්ත්වයේ සංකේත தත්ත්වය ලබා දින්නේ මේ පුද්ගල సంతානීම දීර්ඝ කාලයක් තිස්සේ අන්තයේ සහිත මුල් බැසගෙන තිබෙන රාග දෝෂ මොහ යන කෙලෙස්ම බව ඒ මැජික් දර්ශන දාම් ක්‍රීඩා ආදී කුමාරත් හවලින් සෑහෙන පමණට පැහැදිලි වන්නට ඇති. සූත්‍රවල සූත්‍රය යෝනිසෝ මනසිකාරයට අදාළ කරුණු ඉදිරිපත් කරන හැටි සාකච්ඡා කරමින් සිටියදී අපට පසුගිය දේශනය නවත්වන්නට සිද්ධ වුණා. රාග දෝෂ, අරති රති, ලෝමහංස නම් වූ ලොමු දැහැගැන්ම, මනෝ විතක් ආදිය කොතනින් හටගන්නේද කියලා ඒ සුචිලෝම යක්ෂයා සූ ප්‍රශ්නයට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර ඒවා මෙතනින් හටගන්නා බවයි. සුතෝ නිදාන සුතෝජා සුතෝ සමුත්ථාය ආදී වශයෙන් මේ යක්ෂයා චූකාථාවේ සඳහන් වෙන පදවලට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුරු ඊතෝ නිදාන ඊතෝජා ඊතෝ සමුත්ථාය මේ ඊතෝ මෙතන කියලා කිව්වේ සමාතුලින් කියන අර්ථය ඒක වඩා පැහැදිලි වෙන දිවි වෙනවා ඊළඟට බුදු පියාණන් වහන්සේ දුවේ ගාථාවෙන් මේහජා අත්ත සම්භූත අත්ත සම්භූත කියන පදයෙන් ඒ කාරණේ පැහැදිලි වෙනවා සමාතුල සමාතුලින් හටගත් කියන එකයි අත්ත සම්භූතය මේ අත්සම්භූත ස්වභාවයට නිදර්ශන වශයෙන් බුදුරජාණන් වහන්සේ නුගකසේ අරලු මාළුවා වෙලා උපමා වශයෙන් මේ ගාථාව දක්වනවා. දක්වුවා. මේ හිජා අත්සම්භූත නිග්‍රෝධමිව කන්දජ නිග්‍රෝධමිව කන්දජ ඒ කියන්නේ අර කන්දජ නුගකසේ කන්දෙන් නැත්නම් අතු වලින් පහසට බහින අරලු පොළොවට සල් වෙලා වැඩුණට පස්සේ පළමු නුගගස මොකද්ද කියලා අඳුනගන්න බැරි තරමට අර ඒකේ නිදානේ ප්‍රභවය අප්‍රකට වෙනවා. ඒ වගේම තමයි මාළුවා වැලක්. ගහක දෙබළුවක පැලවෙන මාළුවා ඇටයක් ඒක මාළුවා වැල හැදුනකොට ගහක් මැරෙනවා. ඒ පමණක් නෙවෙයි මේ මාළුවා වැල පැලේ පැති හොඳට වහගෙන පැතිරුණාට පස්සේ මුලක් කොහෙන් හටගත්තද කියලා සොයාගන්නත් බැරි තත්ත්වයක් තිබෙනවා. මොනවායින් පේනවා අපට සාමාන්‍යයෙන් මේ අත්ත සම්භූත ස්වභාවය අප්‍රකටයි. මේවා ඇතුළතින් හටගන්න බව ප්‍රකටවන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් බැලුවොත් නිසා. ඒක නිසා ඒක දැන ගැනීම ඉතාමත්ම අවශ්‍ය කාරණයක් බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ බව සූචිලෝම සූත්‍රයේ අවසාන ගාථාවෙන් කියවෙනවා පැහැදිලිවම. ඒක ප්‍රතිපදාවට අදාළ වූවක් බවත් පැහැදිලිවම ප්‍රකාශ වෙනවා. යේනම් සජානන්ති යතෝ නිදානං තේනම් විනෝදෙන්ති සුනෝහි යක්ඛ. තේ දුතරං ඕඝමිමං තරන්ති අතින්න කුබ්බං අකුණබ්භවාය. යේනම් සජානන්ති යතෝ නිදානං කියලා කියන්නේ අර කී රාග දෝෂ මෝහ අරති රති ලෝමහංස මනෝ විතක් ආදී සියල්ලම යම් තැනකින් හට ගන්නවා නම් ඒ ඒ ඒ හට ගන්නා තැන ඒ ප්‍රභවය යම් කෙනෙක් ඒ සියල්ලෙහි ප්‍රභවය යම් කෙනෙක් හරියාකාර තේරුම් ගනිද්ද තේනං පජානන්ති ඔහු ඒ සියල්ලම දුරු කරා සුනෝහි යක්ඛ අසව යක්ෂය තේ දුත්තරං මොග මිමං කරන්ති ඔහු අතිම්ම තිබ්බන් අකුණත් භවය අකුණත් භවය කියන්නේ තුනත් භවය නැති කිරීම පිණිස මේ දුෂ් ඊතර වීමට දුෂ්කර වූ මෙතෙක් ඊතර නොවූ මේ සැඬ වතුරෙන් ඊතර වෙත් කියන එකයි ඒ ධාතාවේ අදහස. මේ ධාතාවෙන් යතෝ නිදානං යන පදයේ අටුවාව තෝරන්නේ සමුදය සත්‍ය වූ සංහාව යන්නේ. අත්ත සම්භූත වෙන පදේ අතුවාවේ තෝරන්නේ අත්තමි සම්භූතා තමා තුල හටගත් යන්නේ. නමුත් ඒ වදය ගැන වැඩි සැලකිල්ලක් යොමු කරලා නැහැ අතුවාවේ. නමුත් මේ ධාතාවේ ගැඹුරු අර්ථය මතු කර ගැනීමට නම් අපිට මේ අත්ත සම්භූත කියන පදය ඉදිරියට ගන්න සිද්ධ වෙනවා. මේ පදය අපාර කලින් මේ සුචිලෝම සූත්‍රයට කලින් විවරණය කළ සංයුක්ත නිකායේ කෝසල සංයුක්ත යන ධාතාවක සඳහන් වුණා. ලෝභෝ දෝසෝච මෝහෝ චේ පුරිසං පාපචේතසං හිංසන්ති අත්ථ සම්භූතා තචසාරංව සංස්කරණ ලෝභයත් දේශයත් මෝහයත් අතුලතින්ම හටගෙන පාප සිතිවිලි ඇති පුද්ගලයාව වනසනවා විනාශ කරනවා නැසනවා හිංසා කරනවා ඒ පුද්ගලයාට හිංසා කරනවා උපමාව දෙන්නේ කුමක්ද සත්‍යකාරංග සංකලං උනබත වැනි පොතුහර ගසක් ඊදුනහම එහි ඵලය ඒ ගතම විනාශ කරන්නාක් මේ. එතකොට එිනුත් විතර අත්ථ සම්භූත කියන පදේ සඳහන් දැන් එතකොට අපි මේ අත්ථ සම්භූත කියන පදේ වැදගත්කම කියම ගැන ඇතුළට කල්පනා කරලා බලනකොට අපිට පළමුවෙන් සිහි කරගන්න සිහි ගන්න පුළුවන් මේ දේශනාව පිළ ආරම්භයේදීම අපි අර මහා නිදාන සූත්‍රයේ ඒ පටිච්චසමුප්පාද විග්‍රහය කෙරෙන කෙරෙන තැන විඤ්ඤාණ නාම රූප දෙක අතර පවතින අන්‍යමඤ්ඤ පත්‍ය සම්බන්ධතාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව අප තේරුම් කරන්ට උත්සාහ කළේ දියසුලියක උපකා උපමාවක් ආශ්‍රයෙන් දියසුලියක ක්‍රියාකාරීත්වයක් ආශ්‍රයෙන් මෙන්න මේ අන්‍ය අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාව මේ එතකොට මේ අත්ත සම්භූත කියන පදේ බැලු බැලමට තේරුම නම් තමා තමා තුල හටගත් එහෙම නැත්නම් ආත්ම ආත්මයෙන් හටගත් කියන එකයි සාමාන්‍ය තේරුම බැලු බැලමටම අර්ථය. නමුත් මේ ආත්මය හැටියට තමා හැටියට හිතන මේ ඒකකයක් හැටියට හිතන මේ ක්‍රියාකාරී කේන්ද්‍රස්ථානය ඇත්ත වශයෙන්ම දෝෂාවක් මත පදනම් වූවක්. ඒ දේශාවක් අනුව පවතින දේශාවක් කියන්නේ දෙකක්. එකක් අනු උඩ පවතින දෙයක් මෙන්න මේ ආත්ම කියන ආත්ම පිළිබඳ හැඟීම. ඒකයි අර විඥාන නාම රූප අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධතාව කියලා ප්‍රකාශ කළ කලින්. විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය විඥානං ඊට හට යන්නේ නැහැ. අර ඉතිසපිපති ගෝසතානන් වහන්සේ යෝනිසෝමානිකාරයෙන් තීරුම් ගත්තේ ඒකයි. මෙතන තියෙන එක්තරා එක තැනම කරකැවිල්ල සංසාරයක්. එතකොට මේ මෙන්න මේ ද්වේතාව මේ ද්වේතාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීමම තමයි මුලාව අවිද්‍යාව ඒක වටහා ගැනීම තමයි අර අන්න අර නියමාකාරයෙන් අර කෙලෙස් වල ප්‍රභාවය තීරුම් ගැනීම මේක වටහා නොගැනීම හරියට අර අපි ගාම් ක්‍රීඩාවේ උපමාව ගැන නැවත මතක් කරගන්නවා නම් හරියට පිල් බෙදීම වගේ යාළුවෝ දෙන්න හවුල් වෙලා යර දාම් සිතත් ඒක ඉස්සන් එහෙම සකස් කරගත්තේ නමුත් ක්‍රීඩාව ආරම්භ කරන්න නම් දෙන්න දෙපිලක් වෙන්න ඕන. මේ පිළිපැදීමෙන් පස්සේ තමයි ඇත්ත වශයෙන්ම ජය පරාජය ගැන දෙන ඒ ක්‍රීඩාව ආරම්භ වෙලා ඒ සියලු සංස්කාර වැඩිලා අර ජය පරාජය වශයෙන් ඒ දෙදෙනාට ඒ වායේ ප්‍රති විපාක ප්‍රතිවිපාක ආනිසංස ලබා ගන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහේ ධර්මතාවක් මෙතන යටින් කියනවා. මේ අත්ත් සම්භව. එතකොට අත්ත් සම්භව කියන්නේ මේ අත්ත් සම්භව සත්‍යයට පදනම වෙන මේ ද්වේතාව ඇත්ත වශයෙන්ම අන්‍යමඤ්ඤ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහානු ගැනීම තමයි අවිද්‍යාව. වෙනත් විදිහකින් කියනවා නම් මේ විඥාන නාම රූප දියසුලිය හට ගැනීමට උපකාර වන සංස්කාර නිපදවන අවිද්‍යාව තමයි මෙන්න මේ මේ මේ කියන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව තේරුම් නොගැනීම. ඒ නිසා තමයි නාම රූප සංස්කාර සම්මර්ෂණය කරන්නේ කියලා විදර්ශනාවේදී උගන්වන්නේ. ඒක ඉගෙන ඒක තේරුම් ගත්තාම තමයි මේ දෙකේ ඇති අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව කෙනෙකුට වැටහෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ පිළිපැදීමක් මේක යටින් තිබෙනවා. ඒ විදිහට කල්පනා කරලා බලනකොට අර අටුවාවේ යතෝ නිදානං කියන පදේ තෝරන්නේ සංහාර හැටියට නමුත් ඇත්ත වශයෙන් අපිට ගන්න වෙන්නේ අවිද්‍යාවයි. මේක නියදානයේ ඇත්ත වශයෙන් නොදැනීම. ඒ නිසාම තමයි බුදු බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්මය දේශනා කරන අවස්ථාවේ සංහාවත් ඉක්මවලා ඉහාට ගියා. ගිහිල්ලා අවිද්‍යාවයි අවිද්‍යාවයි මුල් තැන තිබුණේ. මේක අටුවාචාර්යන් වහන්සේලාත් බොහෝ විට ගැටලුවක් හැටියට ප්‍රකාශ කරනවා. නමුත් කියන කාරණය කුමක්ද? අවිද්‍යාව තණ්හාවට වඩා ප්‍රාථමිකයි. මේ අපි ප්‍රාථමික කියන වචනේදී මූලිකයි කියන එකයි. සංහාවටත් එහාට හිත වීදුවල බැලුවහම අවිද්‍යාව. ඒක නිසා තමයි අවිද්‍යාවත් වේව අශේෂ විරාග නිරෝධ අවිද්‍යාව නැති කර දාට තමයි අනිත් අනිත් ඔක්කොම අනිත් පැත්තට හැරෙන්නේ. එතකොට ඒ ප්‍රාථමික අවිද්‍යාව ප්‍රාථමිකයි. වෙනත් විදිහකට අපිට මේක තේරුම් කරන්න පුළුවන්. දැන් සංහාවට අරමුණ අල්ලා ගැනීමට තමයි අපි දැන් උපාදාන කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම අල්ලාගෙන ඉඳිනවා අපි. එතකොට සංහාවේ අරමුණ අල්ලාගෙන සිටීමට හැකි දෙයක් කියන හැඟීම දෙන්නේ අන්න අර දේශනාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතිකම. මේක ඇත්ත වශයෙන්ම අල්ලගන්න දෙයක් තියෙනවා කියන හැඟීම යටිසිතේ තිබෙන නිසා තමයි අර උපාදාන වශයෙන් තණ්හාවල තණ්හාවට උපාදාන වශයෙන් අල්ලගෙන සිටීමට දෙයක් ලැබෙන්නේ. වස්තු tattයක් ඒ දෙයට ලැබෙන්නේ. මෙන්න මෙහෙම කල්පනා කරලා බැලුවත් අපිට පේනවා මෙන්න මේ දේතාව කියන කාරණය මේ මේක යට තිබෙන අන්‍ය අන්‍ය අන්‍යපත්‍යතාව තේරුම් නොගැනීම අත් වශයෙන්ම මුළු මහත් සංසාරික පැවැත්මට හේතු වන කාරණයයි. මේ අත්ත සම්බව කියන වචනය ගැන තවදුරටත් අප තේරුම් ගන්න උත්සාහ කරොත් ඉතාමත් හොඳ වටිනා ගාථාවක් අපට සොයා ගන්න පුළුවනි. මහා පරිනිබ්බාන සූත්‍රයෙන් ඒ ගාථාව මහා පරිනිබ්බාන සූත්‍රයේ පමණක් නොවේ අංගුත්තර අටක නිපාතයේ උදානේ ගච්ඡන්ද කර්ගයේ සඳහන් වෙනවා තුල මතුලංච සම්භවං භව සංඛාර මවස්සදිමුනි අජ්ජත්තරතෝ සමාහිතෝ අබින්දි කවචමීව අස්ස සම්භවං මේ ධාතහ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතන සිද්ධිය වශයෙන් සඳහන් වන්නේ ඒකාපාල පියතිය නම් ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය හැරදැම්වා. තව තුන් මාසකින් තථාගත පරිනිර්වාණය වෙනවා කියලා ආයු සංස්කාරය හැරදැම්මා. ඒ අවස්ථාවේ පෘථිවිය කම්පා වුණා. ඒ භූමි කම්පාවෙන් පස්සේ උදාන ධාතාවක් වශයෙන් බුදුරජාණන් වදාළ ධාතාවයි ඒ. මේ ගාථාව පෙර අපේ දෙවිගම උගතුන් බොහොම ගැටලු ගාථාවක් හැටියට තෝරනවා ප්‍රකාශ කරනවා. ඒක තේරුම් ගන්න අමාරුයි. වටුආචාර්යින් වහන්සේලා ඒ විදිහටම අර්ථ රාශියක් පෙන්වන දෙනවා මේ ගාථාව තේරුම් කරන්න ගිහිල්ලා. විශේෂයෙන්ම අර ගාථාවේ මුලින්ම සඳහන් වෙන තුලං අතුලං කියන පද දෙකට අටුවාචාරින් වහන්සේලා විකල්පාර්ථ රාශියක් දෙනවා. එතුමන් වල විලාසින් මනෝගත පූර්ණේ සඳහන් වෙනවා. දැන් පළවෙනි එක අර්ථයක් දෙන්නේ තුලංති මහද්දතකම් තුලංති කාමාවචර කම්ම අතුලංති මහද්දත කම්ම තුලං කියලා කියන්නේ කාමාවචර කර්ම අතුල කියලා කියන්නේ මහද්දත රූපාවචර අරූපාවචර දෙකම අඛවා කියලා ගියකට එහෙම නැත්නම් කියලා තව දෙවෙනි තීරමක් දෙනවා. තුලංති කාමාවචරං රූපාවචරං අතුලං කියන්නේ අතුලන්ති අරූපාවචර අතුලන්ති කාමාවචරං රූපාවචරං අතුලන්ති අරූපාවචරං දෙයින් තේරුමේ හැටියට කාමාවචර රූපාවචර දෙකම තුලන් කියන වචනයට අල්ලනවා අතුලන් කියන පදයට අරූපාවචරය අල්ලනවා තුන්වෙනි විවරණ තුන්වෙනි අර්ථ ක්‍රමයට අනුව තුලන්ති අප්පවිපාතං අතුලන්ති බහුවිපාතං තුලන් කියලා කියන්නේ අල්ප විපාක විපාක ටිකක් ඇති දෙයි අතුලන් කියලා කියන්නේ විපාක බොහෝ විපාක ඇති දෙයි හතරවෙනි තේරුමකුත් දෙනවා තුලන්ති තුලන්තෝ තීරෙන්තෝ අතුලන්ති නිබ්බාන හතරවෙනි විග්‍රහයේදී තුලන් කියන වචනේ ක්‍රියාන්ත පදයක් හැටියට අරගෙන විග්‍රහ කරන්නේ තුලන්ති කියලා කියන්නේ තුලන් තුලනය කරමින් තීරණය කරමින් කියන ක්‍රියාපදයක් හැටියට එතන දක්වනවා ක්‍රියාරූපයක් හැටියට ඊළඟට අතුලන් කියලා කියන්නේ නිබ්බාන. මේ හතරෙන් මොකක් තෝරගන්නවද කියන එක ගැටලුව. එහෙම අදුවට මෙත්තිප්පකරණේ සංඥාතිහවර විභංගේ විභංග නිද්දේශේ මේ ගාථාව හමුවා විග්‍රහ කරන තැන වෙනත් ඊටත් වඩා වෙනස් අර්ථයක් දෙනවා. තුලන්ති සංඛාර ධාතු, අතුලන්ති නිබ්බාන ධාතු. තුලන් කියලා කියන්නේ සංස්කාර ධාතුව, අතුලන් කියලා කියන්නේ නිබ්බාන ධාතුව. අපිට පේන හැටියට මේ ගාථාවේ අර්ථයට ලංවන්න සිදුවන්නේ වෙනත් මාර්ගයකින්. මේ තුලන් අතුලන් කියන දෙපදයේ අප මෙතෙක් මේ දේශනා මාලාවේදී ඉදිරියට ගත්තු අර ද්වේතාව පිළිබඳ මූල ධර්මය නියෝජනය කරන ඈඳුතු පරියක්. තුලන් කියලා කියන්නේ තුලන් කියලා සමාන අසමාන කියන තේරුම තියෙනවා. තුලන් අතුලන් කියන පද දෙකේ තිබෙනවා සමාන අසමාන කියන අර්ථය. සමාන අසමාන කියන එක එක යුගලයක්. ඒක ඇඳුතු පදයක්. නැත්නම් ඒක එකිනෙකට විරුද්ධාර්ථවත් හැටියට පෙන්වන පද දෙකක්. තුලං අතුලං සම්ප්‍රාම. එතකොට මෙන්න මේ මෙන්න මේ තුලං අතුලං කියන සමාන අසමාන කියන මේ දෙකම උඩයි අත්ත සම්භවනම් වූ ඇතුළතින් හට ගැනීම සඳහා පවතින. එකිනෙකට ප්‍රතිවිරුද්ධ එහෙම නැත්නම් එකිනෙකට අර යාළුවෝ දෙන්න විරුද්ධ වුණා වගේ දාම් ක්‍රීඩාවේ මේවා එහෙම නැත්නම් යමක පළු දෙකක් එකතම අනිත් පළු හැටියට සැලකන්නත් පුළුවන් ඒකිනෙකට ප්‍රතිවිරුද්ධ හැටියටත් සැලකන්න පුළුවන්. මොන මොන තත්ත්වයක් මෙතන තිබෙන්නේ. ඒකට සුලං අසුලං කියන මේ බෑග් එක මේ දේතාව මතයි මේ ආත්ම සම්භවය අත් සම්භව නම් වූ මේ ක්‍රියාකාරීත්වයේ පවතින්නේ. ආ මේ ආත්මය කියන හැඟීම විපරීත අදහසේ පදනම එතන. ඒ මෙන්න මේ අදහස අපට තවත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා බුද්ධ නිපාතේ ගාථා කීපයකින්ම මේකට නිදසුන් තව දක්වන්න පුළුවන් මාගන්ධිය සූත්‍රයේ සඳහන් වෙනවා ගාථාවක් සත්‍යන්තිසෝ බ්‍රාහ්මනෝ කිං වදෙය්‍ය මුසාති වාසෝ විවදේත කේන යක්මින් සමන් විසමං ඡාති නක්ති සකේන වාදං පටිසංවිදෙය්‍ය මෙතන බ්‍රාහ්මණ කියලා කියන්නේ රහතන් වහන්සේටයි සත්සන්තිසෝ බ්‍රාහ්මණ කිම් වදෙය්‍ය ඒ බ්‍රාහ්මණ තෙමි රහතන් වහන්සේ කුමකට නම් සත්‍යයි කියන්නේ මුසාති වාසු වාතු වාසු විවදිත කියන කුමක් නම් මුසාවයයි ගැන විවාද කරන්නේ ඒකට සත්‍යයක් නෑ මුසාවක් නෑ මෙතනක් තියෙන්නේ අර්ධය තමයි මුසාය කියලා සත්‍යය කියලා අරගෙනෙත් නෑ මුසා කියලා ගන්නෙත් යක්මින් සම විසමං චාපිනස්ති යමකු තුල සම විසම කියන දෙකම නැද්ද තේන වාදං පටිසංයුජ්ජේය. ඒ බඳු වූ රහතන් වහන්සේ කවරකු සමග වාදයට පටලැවෙන්නේද? ඒ වගේම අපිට තවත් ගාථාවක් හමු වෙනවා අෂ්ටදණ්ඩ සූත්‍රයේ සුත්ත නිපාතේ න සමීසුන ඕමේසුන උස්සේසු වදති මුනි සංසෝසෝ වීතමච්චරෝ නාදේති න නිරස්සති ඒ එතන මුනි කියන්නේ චේතහතන් වහන්සේ න සමේසුන ඕමේසුන උස්සේසු වදති මුනි රහතන් වහන්සේ මුනිවරයා තමන් සමයන් අතර සබා සම සමාන අය අතර සබා සලකන්නේත් නෑ. පහත් අය අතර ධනවා සලකන්නේත් නෑ. උසස් අය අතර ධනවා සලකන්නේත් නෑ. සම මේ කියන්නේ අර මානිය පිළිබඳ ත්‍රිවිධ මානයයි මේ කියන්නේ. එතකින්ම මානය නැති කිරීම නිසාම සමා සමයන් අතර සලකන්නේත් නෑ. හීන අය අතර සලලා සලකන්නේත් නෑ. උසස් අය අතර සලකන්නේත් නෑ. සන්තෝෂෝ විතමච්චරෝ මේ ශාන්ත වූ පහව කළ මසුරු බව ඇති ඒ මුනිවරයා නාදේති න නිරස්සති මෙන්න හොඳ වචන දෙකක් මෙතෙන් ගහව වෙනවා නාදේති න නිරස්සති අපිට මේකට කියන්න පුළුවන් ඇදගන්නෙත් නෑ විසි කරන්නෙත් නෑ ඇදගන්නෙත් නෑ විසි කරන්නෙත් නෑ එතනත් වෙනවා අර ගෝතාව මේ අදහසම තුවටක සූත්‍රයේම සූත්‍රයේ ප්‍රකාශ වෙනවා මේ අනාදීති නිරස්සති කියන වචන ගැන විශේෂයෙන් සලකලා බලනවා නම් සුවටක සූත්‍රයේ කියනවා කියවෙනවා හොඳ ගාථාවක් උපසමානුස්සතියට පවා වටිනා ගාථාවක් අධ්‍යාත්මීව උපසමිනාඤ්‍යතෝ භික්ඛු සංසිනේසී අධ්‍යාත්තං උපසංකස්ස නක්ති අත්තං කුතෝ නිරස්සං අධ්‍යාත්මීව උපසමිනාඤ්‍යතෝ භික්ඛු සංසිනේසී භික්ෂුව අධ්‍යාත්මීව සංසිඳවා ගන්නේය අනිකකුගෙන් ශාන්තිය නොපතන්නේ නොසයන්නේ අධ්‍යාත්ම උපසංසස්ස ඇතුළත සංසිඳවා ගත්ත උට නැති අත්තං කුතෝ නිරත්තං එදගත් දෙයකුත් නැත විතිකල දෙයකුත් නැත මේ මේ අත්තං නිරත්තං කියන පද දෙක අපිට ඊට කලින් අවස්ථාවකට හමු වුණා දුක්ඛත්තක සූත්‍රයේම අත්තං නිරත්තං නැහි තාක්කාත්ති කියලා රහතන් වහන්සේට අත්ත අත්තං නිරත්තං දෙකම නැත කියලා මෙන්න මේ අත්තන් කියන පදේ බොහෝ විට තෝරන්නේ ආත්මය හැටියටයි. ඒ ඒ ඒ විදිහේ නිරුක්තිය දීම වැරදි කියලායි අපේ අවබෝධ අපේ හැඟීම. මත්නිසාද මේ අත්ත කියලා මෙතෙන් තේන්නේ අර නාදේති නනිරස්සති කියන එකෙන් පැහැදිලි වෙනවා දාඩ අනුසුලෙන් නෙන්නේ ආත්ම නාදේති දෙගැනීම නැත්නම් ගැනීම අර ගැනීම කියන අර්ථය දෙන. එතකොට ආදාත්ත කියන පදය එක්තරා විදිහක ඒ අක්ෂර ලෝපයකින් ආදාත්ත ආත්ත වෙනවා. ඊළඟට ඒ දීර්ඝස්වරය හතරස්ස වීමෙන් කෙටි වීමෙන් අත්ත වෙනවා. එතකොට ආදාත්ත අත්ත අත්ත අන්න ඒක නිසා ආත්මය නෙවෙයි මෙතන කියවෙන්නේ. ඇදගත්තු දේ, අරගත්තු දේ, අල්ලගත්තු දේ කියන ඒ අදහසයි. එතකොට මෙන්න මේ නාදයේ තියෙන නිරස්ත්‍ය ඇදගෙනින් විසිකීම් කියන එක ගැන කල්පනා කරනකොට අප කලින් අවස්ථාවක අර සඳහන් කළ අර ස්වයංක්‍රීය දැන් මෙතෙන්දී අපිට මතක් වෙනවා අර අපි අර දියසුලිය ගැන කතා කරන අවස්ථාවේදීම ටිකක් නූතන විදිහේ උපමාවක් ගත්තා ඔටෝමැටික් යන්ත්‍රයක පවා ඔටෝ බවක් නැති කියලා ප්‍රකාශ කළා. ඒ කියන්නේ ස්වයංක්‍රීය යන්ත්‍රය කියලා අපි ප්‍රකාශ කරන ඒ අපි ව්‍යවහාරික නදී පවා ඇත්ත වශයෙන්ම බලනකොට ස්වයං බවක් නැහැ. මක් නිසාද අර ඩේටාව අනුවයි ක්‍රියාවෙන් ක්‍රියාත්මක වෙන්නේ. දැන් ජල පොම්පයක් ජල පොම්පයක් ගැන කල්පනා කරලා බලනකොට ඒ පොම්පේ ක්‍රියාකාරීත්වයේ පැති දෙකක් පමණයි අර ඇද ගැනීමත් විසිකිරීමත්. අප මේකට ජල පොම්පේ දෘෂ්ටි කෝණයෙන් ගත්තහම මේක ඇද ගැනීම සහ විසිකිරීම. ඒ අදගත්තු දේ වැටෙන තැන ගැන කල්පනා කරනකොට ඉවෙනි වචනය යොදන්නට වෙන්නේ. එතකොට මින් පෙන්නවා අර මේ ක්‍රියාකාරී කේන්ද්‍රස්ථානයක දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඔන්න එතකොට තමයි අද ගැනීමයි විසිකිරීමයි කියලා සංකල්ප දෙක ඇති වෙන්නේ. මෙතනම අපිට පේනවා මේකට වැඩි වෙන මුලාව, මෝහය. ඔන්න දැන් ලෝභ දෝෂ මෝහ කියන එක තේරුම් ගන්න පුළුවන්. ලෝභ දෝෂ මෝහ කියන ත්‍රිකෝණයේ මෝහ කෝණයේ ඉඳලා විහිදෙන ඒ දෙක තමයි අර ලෝභයයි ද්වේෂයයි. ඇද ගැනීම විසිකිරීමයි කියලා අපි ව්‍යවහාර කරාට එකම ක්‍රියාකාරීත්වයක අංශ දෙකක් පමණයි. ඉතින් මේ මේ හැම එකකින්ම අපිට පේනවා අර ද්වේතාව පිළිබඳ මහා ගැඹුරු ධර්මතාවක්. මේක අටුවාචාරින් වහන්සේලා වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති නැති කාරණයක්. වෙනකක් තබා ওই ධම්මපදයේ ඒ කලින් අවස්ථාවක සඳහන් කළ අර මහා අමුතු විජේ ගාථාවල් යක්ෂ පාරං අපාරං වාපාරා පාරං නව නලිජ්ජති බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වෙනවා රහතන් වහන්සේට ඒක මහා බැලුවාම පුදුම කියමන. යක්ෂ පාරං අපාරං වා පාරාපාරං නිවිජ්ජති රහතන් වහන්සේට ඉතරකුත් නෑ මෙතරකුත් නෑ ඊතර මෙතර දෙකමත්. මොනම තත්ත්වයක් තිබෙන්නේ. දැන් එතකොට මෙන්න මේ මේ කළ විවරණය ආශ්‍රයෙන් අපිට පුළුවන් අර කියාපු අර ධාතාව අප සඳහන් කළ ධාතාවට අර්ථයක් දෙන්න යම්කිසි පිළිගත හැකි අර්ථයක් දෙන්න. තුලමතුලං කිය සම්භවං භව සංඛාරං අවස්සජිනි. මුල් පදේ අර්ථය ගන්න පුළුවන් මේ විදිහට තුලං අතුලං සමාන අසමාන කියන ඒ ભેදය ඇති කරන්නා වූ භව සංස්කාරයන් මුනිවරයා හරදෙමි බුද්ධ මුනිවරයා තුලං අතුලං කියන ද්වේතාව හටගන්වන භව සංස්කාර අතහැර දෙමින් අජ්ජොත්තරතෝ සමාහිතෝ අභින්දි කවචං විවාත්ත සම්භව අධ්‍යාත්ම ශාන්තිය හිම ඇලුනේ සමාධිමත්ව සංවේගයක් බිඳලන්නාක් මෙන් ආත්ම සම්භවය බිඳලන් බිඳදැමීම. මෙන්න මේ සංනාය බිඳදැමීම ඔය ඊගාථාව දේශනා කළ අවස්ථාවේදී සිදුවුණු දෙයක් නොවේ. සම්බෝධිය ලැබුව අවස්ථාවේදීම සිදු සිදුවු දෙයක්. බෝධි මූලයේදීම සිදුවුණු දෙයක් මෙතන මේ ප්‍රකාශ කරන්නේ. මේ ප්‍රකාශ කරන්න හේතුව මත නිසාද? දැන් අර බුදුරජාණන් වහන්සේ අර ආයු සංස්කාරය හැරදෙන්නේ මායාවක් ඊපසරයක් නෑ ඇවිතිලි කළාට පස්සේ. ඒකට අවනතෝ බැලු බැලමට ඒ මායාවේ ඇවිතිල්ලට අවනතෝ වගේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය හැරදමලා තුන් මාසකින් පස්සේ තථාගත පරිනිර්වාණය වෙනවා කියලා ප්‍රකාශ කළේ. මේක බැලු බැලමට අර මායාවේ කීමට යටවීමක් වගේ. නමුත් මෙතෙන්දි මේ ගාථාවෙන් ප්‍රකාශ කෙරෙන්නේ ඇත්ත වශයෙන්ම මායාවට යට වුණා නෙවෙයි මායාවේ සන්නාහය වෙන ආත්ම සම්භවයට ඒ ඒ සන්නාහය කලින්ම බිඳලා දාලා ඉවරයි. ඒක නිසා මාර්යාගේ බැන්නේ මාර්යාගේ ග්‍රහණයට හසුවන්නේ නැහැ කියන එකයි මෙතනින් ප්‍රකාශ වන්නේ. මෙතන කියන මේ භව සංස්කාරය අතහැරීම සමහර කෙනෙක් අර ඒ සූත්‍රයේ ආයු සංස්කාරය අතහැරීම කියන අදහසත් එක්ක සම්බන්ධ කරන්න බලනවා. නමුත් මේක මේ දෙක දෙකක්. ආයු සංස්කාරය හරියටම දැන් භව සංස්කාරය කියලා කියන්නේ භවයේ ගොඩනගන සංස්කාරය. ඒ භවය ගොඩනගන සංස්කාර බෝධි මූලියෙහිම බුදුරජාන් වහන්සේ හැරදම්ම ඒක නිසා තමයි අරහත් සම්භවය ඒ අර විඥාන නාම රූප සංසාර වටය සිඳ දැම්මා. සින්නම් වට්ටම් නැවත්තටි. අර දියතුලිය අර ජල පොම්පිය තවත් ක්‍රියා කෙරෙන්නේ නැහැ. ඒ සංස්කාරනේ. එතකොට ආයු සංස්කාරය කියන්නේ වෙනම දෙයක්. ආයු සංස්කාරය කියලා මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙන්නේ අර සතර ඉද්ධපාද භාවිතය නිසා බුදුරජාණන් වහන්සේට සමන් වහන්සේගේ ආයුෂ දීර්ඝ කර ගැනීමට තිබුණු ශක්තියයි තිබුණු හැකියාවයි. ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ නිසි අවස්ථාවේදී ආරාධනා නොකළ නිසා බුදුරජාණන් වහන්සේ සාපාලයේ තියෙන ස්ථානයේදී ඒ ඒ ශක්තිය අතහැරියා. ඒ අතහැරීම ඒ සූත්‍රයේම සඳහන් වෙන හරියට අර යමක් වමාරා දැම්මා වගේ. සංකෝපණිතං ආනන්ද තථාගතේන චත්තං වන්තං මුත්තං පහිනං පටිනිස්සත්තං ඔත්තත් වාල් සංඛාරෝ ආදී වශයෙන් ඡේදයක් සඳහන් වෙනවා. ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ වේලාව පැන්නට පස්සේ ආරාධනා කළා අනේ කල්පයක් තව වැඩි ඉන්න කියලා. එතකොට නෑ දැන් වෙලාව පහු වුණා. මක් නිසාද? දැන් මේක මං වමාරලා දාලා ඉවරයි. ආයි ජීවිතේ සඳහාවත් මං මේ වමාරපු වචන ඒ නැවත මේ වමාරපු ආයු සංස්කාරය තමත් ගන්නෙ නෑ ඇතුළට කියලා එහෙම ප්‍රකාශ කළා. ඒකට ආයු සංස්කාරය වෙනමයි භව සංස්කාරය වෙනමයි. දැන් මෙන්න මේ විදිහට තේරුවාට පස්සේ තේරුවාම අපිට පේනවා අර මේ ද්වේතාව මේ අපි මෙතෙන් විස්තර කළ මේ ද්වේතාව අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීම නිසායි මේ සියලුම ඇලුම් ගැටුම් මුලාවින් ලෝකයේ ඇති වෙන්නේ. අර දහම් ඇදලා ඇදීමට අර පිළ දෙතුනට පස්සේ තමන් මේ යාළුවෝ දෙන්නේ බව අමතක වෙන්න වගේ තත්ත්වයක් මෙතන තියෙන මහසියුන් ගැටලුවක්. මෙන්න මේ දේතාව අවබෝධය තුලින්ම ජය ගන්න ආකාරයේ බුදුරජාණන් වහන්සේ භාවනා මානසිකාරකම් වලින් නොයෙකුත් කිසි අවස්ථාවල දක්වලා තිබෙනවා. ඊටම හොඳ නිදසුනක් තමයි සූත්‍ර සූත්‍රාගත ධාතු මානසිකාරකම. මේ ගැන කර්මද්දුරට අප සඳහන් කළා තිබෙනවා ධාතු විභංග සූත්‍රය ගැන සාකච්ඡා වුණු දේශනාවේදී. නමුත් මේ අවස්ථාවේදීත් වඩා ප්‍රතිපදාවට එල්ල කළා. මේ ධාතු මනසිකාර ක්‍රමය ගැන විග්‍රහ කරතු අපට පුළුවන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ මහා හත්තිපදක හත්තිපදක සූත්‍රයෙන් ඒ අවශ්‍ය පාඩයක් උද්දෘත වශයෙන් දක්වන්න. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා කතමාචාවසෝ පඨවි ධාතු. පඨවි ධාතු සියා අධ්‍යාත්මිකා සියා භායි බාහිරා. කතමාචාවසෝ අධ්‍යාත්මිකා පඨවි ධාතු යං අජ්ජත්තං පච්චත්තං කක්ඛලං කරිගතං උපාදින්නම් සිවතිදං සේසාලෝමා නඛාදං සාතචෝ මං සංහාරුවච්චියක් නිජාවක් සංහදයන් දතනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං යම් මහපන අඤ්ඤම්පි අඤ්ඤම්පි කිංති අධ්‍යාත්තං පච්චත්තං කක්ඛලං කරිගතං උපාදින්න අයං බුද්ධතාවසෝ අධ්‍යාත්තිකා පඨවි ධාතු. ධාතු පඨවි ධාතු රේවේසා සංනේතං මම නේසෝ හමස්මි මෙන්නේසෝ වත්තාති යෝමේතං යථා භූතං සම්පඤ්ඤාය දත්තප්පං. ඒවනේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතියා නිබ්බින්දති පඨවි ධාතියා චිත්තං විරාජේති. යටහස ඇතනි කුමක්ද පඨවි ධාතුව? පඨවි ධාතුව නම් කවරේද? පඨවි ධාතුව ආධ්‍යාත්මිකද විය හැකියි, බාහිරද විය හැකියි. කුමක්ද කිමිද්ද ඇතනි? බාහිර ආධ්‍යාත්මික පඨවි ධාතුව. යම් තමාට අධ්‍යාත්ම පත්‍යත්තන් ආදී පදයි නම් අපි ප්‍රකාශ කරන අපි තේරුම් කරන්න උත්සාහ කරන්නේ අධ්‍යාත්ම කියන එක තමා පිළිබඳ කියලා කියන්න පුළුවන්. පත්‍යත්තන් කියලා කියන එක අපිට තමාට විශේෂ වූ කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මේවට සමහර විට අර්ථය පරිවර්තන ග්‍රන්ථවල බලනවා නම් ඒ අජ්ජත්තං කියන එක තමා පිළිබඳ කියලා කියන්න පුළුවන්. පච්චත්තං කියලා කියන එක අපිට තමාට විශේෂ වූ කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මේවට සමහර විට අර්ථය පරිවර්තන ග්‍රන්ථවල බලනවා නම් ඒ ඊටත් වඩා අමාරු පදයි සමහර විට දක්වලා තිබෙන්නේ. අපි මේ ටිකක් තේරුම් ගන්න පුළුවන් ඕන දෙයක් නිසා ධර්මය ටිකක් විස්තර කරන්න බලනවා. අජ්ජත්තං තමා පිළිබඳ තමාට පච්චත්තං සමාට විශේෂ වූ අජ්ජත්තං පච්චත්තං කක්කලං රළු හරිගතා ගොරෝසු අපි ඒකට රළු පරළු කියලා කියමු රළු පරළු අත්තනම් හරිගතම් උපාදින්නම් උපාදින්නම් කියන එකෙත් නොයෙකුත් අර්ථ ભેද තියෙන්න පුළුවන් නමුත් මෙතන වඩා සූත්‍ර අර්ථයට තේරුම් අනුව ගත්තොත් තමාගේ සිරුරට අයත් සියල්ලා ගන්නාලද කියලා කියන්න පුළුවන් උපාදින්නම් එනම් ඊළඟට සඳහන් කරනවා කෙස්ලොම් නිය දක්සම් මස්නහරයට ඇටමිදුළු වකුගඩුව හදවත හදවත අක්මාව දලබුව බඩදිව හදවත අක්මාව බඩදිව පපු මස අතුන් අතුන් බහන නොපැසුණු ආරමල හෝ අනිකුත් එවැනිම වූ ඒ අධ්‍යාත්ම පත්‍යත්තන් ආදී වශයෙන් දැක්වෙන්න පුළුවන් තවත් යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ සියල්ලම ඒ ආධ්‍යාත්මික පටවිධාතු වශයෙන් සැලකන්න පුළුවන්. බාහිර පට විධාතුව කියන එක ගැන 아무තු විස්තර අවශ්‍ය නැති නිසාම ඒක සාරිපුත්‍ර සාමණේරට ප්‍රකාශ කළා නෑ. ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ශිරුවේ තිබෙන දේවල් හැරලා අනිත් බාහිර දේවල් එතකොට යාචා රුසෝ අධ්‍යාත්මික පට විධාතු යාච බාහිර පට විධාතු පට විධාතු රේවේස මෙන්න මේ වාක්‍යය ඉතාමත්ම වැදගත්. එවත්නි යම් මේ ආධ්‍යාත්මික පට විධාතුවක් වේද යම් බාහිර පට විධාතුවක් වේද ඒ දෙකම හුදු පටවි ධාතුවමයි. ඒ දෙකම එකයි කියන එක. පටවි ධාතු ඒව ඒසා. ඒ දෙකම ඇත්ත වශයෙන්ම පටවි ධාතුවමයි. පටවි ධාතුව හැටියට කල්පන දෙකම එකයි. තං නේතං මම තං න ඒතං මම න ඒසෝ හමස්මි න මේ ඒසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තම්මා අන්න ඒ ඒ ධාපට ඒ බඳු ඒ පටවි ධාතුව මෙය මගේ නොවේ මෙය මම නොවෙමි මෙය මගේ ආත්මය නොවේ යනුවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දැකිය යුත්තේ යථාභූත වශයෙන් ඇතිතතු පරිදි දැකිය යුත්තේ එවනතන් යථාභූතං සම්මප්පඤ්ඤාය දිස්වා පටවිදාතියා නිබ්බින්දති පටවිදාතියා චිත්තං විරාජේති මෙසේ යථාභූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකලා පටවිදාතුවෙන් පඨවි ධාතුව පිළිබඳව කලකිරෙනවා. නිපිඩාව ඇති ඇති කරගන්නවා. පඨවි ධාතුයා චිත්තං විරාජේති. පඨවි ධාතුන් චිත මෑත් කරගන්නවා. මේ විරාජේති කියන පදයේත් එක්තරා අර්ථ ඡායාවක් තියෙනවා. අප කලින් අවස්ථාවක සඳහන් කළා. සාමාන්‍යයෙන් අප ඇනුවල්ම කියන අදහසින් මේ විරාග කියන පදේ තෝරන්නේ. තවත් මේකේ අර්ථ ඡාය අර්ථ ඡායාවක් කියලා කියන්න පුළුවන්. එහෙම අර්ථ ඡායාවක් තිබෙනවා. හරියට අර වර්ණයක් සේදී යාම පාටක් නැකී යාම කියන අර්ථයකුත් දෙනවා. ඒකට නිදසුනුත් අපි මම හිතන්නේ කලින් අවස්ථාවක සඳහන් කළා. දැන් පීතියාච විරාගා පීතියේ ප්‍රීතියේ ගෙවි යාමි කියලා ගන්න පුළුවන්. අවිජ්ජා විරාගා ආදී පදේ ගන්න යන්න අර විරාග කියන පදේ තියෙන අර විශේෂ අර්ථච්ඡායාව. දැන් මෙතෙන්දිත් අපිට කියන්න පුළුවනි පඨවි ධාතුවෙන් පඨවි ධාතුව සිතේ ඇඳිලා තිබෙනවා නම් ඒ සායම මකා හැරීම වගේ දෙයක් මෙතනින් කරන්නේ නිබ්බිදාවමයි. එතකොට ඇතුළත පඨවි ධාතුවත් බාහිරව ඇති පඨවි ධාතුවත් හුදු එකක්ම අරගෙන හැටියට අරගෙන මේ කියන්නේ හුදු පටවි ධාතු වශයෙන් සැලකීමෙන් සිදුවන්නේ කුමක්ද? තණ්හා මාන දික්ඛි වලට ඇති පදනම බිඳ වැටෙනවා. තණ්හා වශයෙන් යමක් අයත් කරගන්න නම් ඒ දේ වෙනම තිබෙන්න ඕන මා වෙනම තිබෙන්න ඒ තම්මම කියලා කෙනෙකුට එතනම දෘෂ්ටාවක් තිබීම ඒක යකින් උපඤ්ඤාත වශයෙන් යකින් තිබෙනවා. ඒතන් මම කියලා කියන්නේ මම මෙහි මෙය මගේ කියලා කියනකොට මා වෙනමයි ඒ මගේ දේ වෙනමයි ඒතන් මම ඊසු අහං අස්මි මේ මාන වශයෙන් දැන් සංහාවට අර විදිහට මානිය ගැන හිතනකොටත් ඒත් එහෙමයි ඊසු අහං අස්මි මෙය මම වෙමි දැන් කණ්ණාඩි වලින් මූණ බලනකොට මේ මමයි කියලා කියනකොට එතන අර කණ්ණාඩියේ තියෙන පිළිබිඹු එකයි තමා කියලා මේ ගන්න එක වෙනමයි. ඔන්න ඉතින් මහා පුදුම පැටලිලක් මෙතන තියෙන්නේ. නෑ ඒසුහම එතකොට මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකේ විරුද්ධාර්ථය. ඒතන් මම කියලා ගන්නෙ නෑ. ඒසෝ හමස්මි මෙය මම වෙමි කියලා ගන්නෙත් නෑ. ඒසෝ මෙයක් තමය මගේ ආත්මය කියලා ගන්නත් ගන්නෙත් නෑ. එහෙම නොගන්නෙමක් නිසාද? අර දෙකම එකයි. මෙතන මනින්න බෑ. මනින්න ඉඩක් නෑ. වෙන් කරන්න ඉඩක් නෑ. ඔන්න විදිහට මින් අපිට පේනවා මෙතන කෙරෙන්නේ එක්තරා විදිහක අර පිල් බෙදීමක් නැති කිරීමයි. පිල් බෙදීම නැති වෙනකොට දාන්න දීමකුත් නැහැ. ඇත්ත වශයෙන්ම මෙතන තිබෙන්නේ උපාදින්න අනුපාදින්න දෙක අතර තිබෙන්නේ පිළිබැදීම එක්තරා විදිහක දාන්‍ය දීම දාන්‍ය දෙල්ලක් තිබෙන්නේ උපාදින්න අනුපාදින්න කියලා අපි ගත්තොත් දැන් ශරීරයට අයිති රූපට වියාපෝ තේජෝ වායෝ කියන ධාතු හතරත් ශරීරයෙන් පිට තියෙන ඔය ආහාර පාන ආදී අවශ්‍ය වාතාවරණයේ හිම තිබෙන පට වියාපෝ තේජෝ වායෝ කියන හතරත් ගත්තොත් මේ දෙක අතර තියෙන එක්තරා විදිහක දාන්න දෙල්ලක් මේ දාන්න කිල්ල නිසා තමයි ඔය කායික වශයෙන් වාපිච්චෙන් කෝපෙම ඇති වෙන්නේ. තුන් දොස් කිපීමක් ඇති වෙන්නේ. මානසික වශයෙන් ලෝභ දෝෂ මොහ, රාග දෝෂ මොහ ආදී වශයෙන් මේවා ඒ ඒ තුන් දොස් කිපීමකුත් සිදු වෙනවා. මේ ඔක්කොම සිදු වෙන්නේ අන්න අර මේ දෙක දෙකක් හැටියට ගැනීම. අන්නේ කියන ওই ද්වේතාවේ යට තිබෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව වටහාගෙන මේ මේක සමහන් කිරීමයි එතකොට මේ යෝගාවචරයට කරන්ට වෙලා තිබෙන කාර්යය. මෙන්න මේ මේ දෙක අතර තිබෙන මේ පරතරය අහක් කරාම ප්‍රශ්නයක් නෑ එතන. කොටිම කියනවනම් ප්‍රශ්නයක් නෑ. හිත උපේක්ෂාවයි. දැන් ධාතු මනසිකාරය උපේක්ෂාව වඩා ගැනීම සඳහා පාවිච්චි කරන බව අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරනවා. නමුත් මේකේ ඇතුළේ තිබෙන්නේ මොකක්ද අදහස කියන එක සමහර විට කල්පනා කරන්නේ නෑ. මේ ශරීරයේ කෙස්ලොම් නියදත් සම්මාස ආදී එක් එක් දේවල් වලට අප දුන්න යම්කිසි විශේෂ වැදගත්කමක් විශේෂ වටිනාකමක් තිබෙනවා. සමහර ශරීරයේ ওই බාහිරව පෙනෙන දේවල් වලට අප විශේෂ ඇල්මක් දක්වනවා, පිරිසිදුව තබා ගන්න උත්සාහ කරනවා. ඇතුළත තිබෙන දේවල් හඳගෙනම ඉන්න උත්සාහ කරනවා. බඩවැල්ල ආදී අතුරු බහන්න ආදී. එතකොට මේවා මේ ඔක්කොම නිර්විශේෂ වශයෙන් ගත්තාම මේ පටවි ඔක්කොම පටවි කියලා ගත්තාම මෙතන තියෙන උපේක්ෂාව අර අප හොඳ හැටියට මනාප හැටියට සැලකෙන දේවල්ට ඇල්ීමකුත් නැහැ. ඔය අසුචි ආදී දේවල් පිළිබඳව ඒවා පිළිබඳව පටිගියක් අමනාපයකුත් නැහැ. පටවි අනේ ඔන්න විදිහට ඒකට ධාතු මනසිකාරයේ නියම ගැඹුරු අර්ථය තිබෙනවා. මේ ධාතු හතරට දාලා ගත්තාම මෙතන උපේක්ෂාවයි එතන උපේක්ෂාවටයි හිත යොමු වෙන්නේ. මේක වඩාත් පැහැදිලි වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර පබ්බේ. පුනිත පරම්පික්‍රේ බික්කු නමේව කායං යථාටිතං යථාබණිතං ධාතුසෝපච්ච වික්ඛති අත්ති ඉමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු තිසේ යථා වික්ඛවේ චක්ඛෝ ගෝඝාතකෝ ආරෝඝාතකං තේවා සීවා ගාවින් වදිත්වා සාතු මහපති බිලසෝ පටි විපදිත්වානි සින්නෝ ආදී වශයෙන් ඒ ධාතු මනසිකාරය පිළිබඳව ප්‍රකාශ කිරීමේ සතිපට්ඨාන සූත්‍රයේ නැවත දෙයි මහානතෙම මේ කය යථා තිතං යථා වනිතං මෙතනත් එක වැදගත් වචන දෙකක් කය ඔහි තිබෙන හැටියටම මේවා අනුගතන ඇතුළට දාලා මේ පරමාණු විග්‍රහයක් නෙවෙයි මෙතන කෙරෙන්නේ මේ තියෙන හැටියටම තමයි පඨවි ධාතු යථා තිතං යථා වනිතං ශරීරයේ ඔහි සිටි පිහිටි ආකාරයෙන් සිටි ආකාරයෙන් පිහිටි ආකාරයෙන් ධාතු වශයෙන් මෙහි කරනවා ප්‍රත්‍යක්ෂ කරනවා මේ කයෙහි පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර තිබෙනවා. ඇත්ත වශයෙන්ම මෙතන කෙටියෙන් මේ සඳහන් වෙන්නේ මේවා අනිත් සූත්‍රවල සංකීර්ණ විස්තර වශයෙන් ප්‍රකාශ කරන නිසා මේවාට ශරීරයෙන් ගත යුතු නිදසුන්. එතකොට මෙන්න මේ ධාතු හතර හැටියට දකිනවා මේක උපමා උපමා කරපු එකක් මෙතන විශේෂයි. උපමාවක් මෙතන විශේෂත්වයක් තියෙනවා. හරියට අර දක්ෂ ගවයින් මරන්නෙක් හෝ ඔහුගේ අතවැස්සෙක් හෝ එළදෙනක් මරලා කොට කැබලි කරලා සිව් මහා සංගිය දවාගෙන විකුණගෙන විකුණන්න ලෑස්තිලා ඉන්නකොට අර ගවදෙනක කියන ඒ සංඥාව නැහැ. ඒ වගේම මේ මස් මොන දෙනකින් ආවද කොහෙන් ආවද කියන ඒ හැඟීමකුත් නැහැ. මේවා මස් මස් කැබලි කියන ඒ සංඥා විතරයි තියෙන්නේ. අන්නේ විදිහේ අර නිර්විශේෂත්වය. එකක් අනිකකින් වෙන් කර නොගෙන තනිකර අර ඒ ධාතු හතරටම දැම්මහම අර හිත ඉබේටම උපේක්ෂාවට නැඹුරුවන්නේ. ඒකට උපාදින්න අනුපාදින්න අතර තියෙන පිළිබෙදීම වගේම තවත් පිළිබෙදීමක් තිබෙනවා. ඒකත් මෙන්න මේ සතිපට්ඨාන සූත්‍රයේ අප කලිනුත් සාකච්ඡා කළා. ඒ පිළිබෙදීම තමයි සමාන සහ අනුන් පිළිබඳ පිළිබෙදීම. ඒක නිසා තමයි මේ ඔය ජාතමනසිකාර පබ්බේ අවසාන වෙනකොට ඉති අධ්‍යත්තං වා කායේ කාය අනුපස්සී විහෙති බහිද්ධා වා කායේ කාය අනුපස්සී විහෙති අධ්‍යත්ත බහිද්ධා වා කායේ කාය අනුපස්සී විහෙති තමාගේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ අනුන්ගේ කයෙහිද කය අනුව බලමින් වාසය කරන්නේ සමාසානු කියන එතනක් දෙන්නේ අර දෙගොල්ලම එකයි කියන එක වගේ අර ද්වේතාවට පහරයි දෙන්නේ මෙතන තමාගේ තියෙන්නේ මෙන්න මේ ධාතු අතර භාවනගේ තියෙන්නේ මේ ධාතු අතර තමා යථායිදං තථායිදං යථායිදං තථායිදං කියන මූල ධර්මය ප්‍රත්‍යක්ෂ වෙන කාත් තමයි මෙන්න මේ මේ මේ කියන සම්මර්ෂණය කෙරෙන්නේ ඉතින් මේනොත් අපිට පැහැදිලි වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ තියෙන මේ විග්‍රහයනොත් සිත එක්තරා විදියකට අර නානත්වේ නානත්වේ ගැඩිලයි අපේ සිත් පවතින්නේ. බාහිර ලෝකයේ ඒ වර්ණ සංඛාන ආදී අනුව අප ඒ දෙයට නම් දීලා සංකල්ප හැටියට ඒවා වෙන් වෙන් කරලා දක්වනවා. ඒක මහා හිතට වදයක්. ඒ නානත්ව සංඥාවෙන් සිත ඒකත්ව සංඥාවට ගෙනීමේ පියවරක් හැටියට ගන්න පුළුවන් මේක. මේ ධාතු මනසිකාරය. මෙතන තියෙන්නේ ධාතු හතරක් පමණයි. හිත බොහොම සැහැල්ලුයි එතකොට. ඔන්න විදිහට ඒකට සතිපට්ඨාන සූත්‍රයේ අර ගැඹුරු අර්ථය අපිට මතු කරගන්න පුළුවන්. මේන් අපිට පේනවා මේ සූත්‍රාගත ධාතු මනසිකාර ක්‍රමයේ මූලික පරමාර්ථය ධාතුයෝ ශුන්‍යතෝ පස්ස කියන බුද්ධාවාදයට අනුව ධාතුන් ශූන්‍ය වශයෙන් සැලකීම. ධාතුන් ශූන්‍ය වශයෙන් බලව කියන බුද්ධාවාදයට අනුව මේ ධාතුන්ගේ ශූන්‍යත්වය වටහා ගැනීම. පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතුන්ගේ ශූන්‍යත්වය වටහා ගැනීමයි ඒ සූත්‍ර සූත්‍ර ධර්මයේ වල එන ධාතු මනසිකාර්කමේ පරමාර්ථය. නමුත් යම් කිසි හේතුවක් නිසා සමහර විට භෞතික වාදයට නැඹුරු වුණු දර්ශනවල ಭಾರತೀಯ දර්ශනවල බලපෑම නිසා දෝ මෙන්න මේ කියපු මේ සරල ධාතු මනසිකාර්කමේ වෙනුවට මේ සංකල්ප විතර්ක මගින් ධාතු මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතර සිටේ සැලපදියම් කර ගැනීම කරන උත්සාහයක් වෙනි ශාස්ත්‍රීය පරිශ්‍රණ යම් යම් නිකායවල ඇති වෙන්න පටන් ගත්තා. නිකායන් පැන නගින පැන නගිනකොට ඉස්සෙල්ලා බලාපොරොත්තු වුණේ මේ පඨවි ආදී ධාතුන් සිතෙන් මකා හැරීම. මේ අති දීර්ඝ කාලයේ අනාදිමත් කාලයක සිට සත්‍ය සංතානයේ ඇඳිලා තිබෙන පඨවි ආකෝ තේජෝ ආයෝ කියන මේ භූතීන් හතර දෙනාගේ රූප මේවා මකල හැරීමයි මුලින් තිබුණ පරමාර්ථය. නමුත් පහු වෙනකොට මේක හරියට අර භෞතිකවාදී දර්ශනවල පරමාණුවාදයට අනුව කෙරෙන විග්‍රහ වගේ මේවා බෙදන්න පටන් ගත්ත කෙස් පාලන තර්ක. වාචාර්ථය අනුව බලනකොට කෙස් පාලන තර්ක වලින් මේ පටවි ධාතුව සිටේම තව තව තවත් දලපදියම් කරගන්න. හොඳට පින්තාරු කරගන්න උත්සාහයක් බවට පත් වුණා මේ මේ ශාස්ත්‍රීය පරිවේශන. මේක නම් අපිට ටිකක් කල්පනා කර බලන්න සිද්ධ වෙනවා. සමහර විට ආචීර්ණ කල්පයටත් ටිකක් ඈත් වෙලා. එතකොට මෙන්න මේක නිසා ඇත්ත වශයෙන්ම අර නිවන් මාර්ගට නිවන් මාර්ග ඇහිරෙන තත්වයක් පවා ඇති උනායි කියලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ පරිශ්‍රණයේ වගේ දෙයක් නෙවෙයි. ධාතු හතර පිළිබඳ පරිශ්‍රණයේ මේ විදිහේ දෙයක් නෙවෙයි. සංයුක්ත නිකාය නිදාන සංයුක්තයේ සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ මේ පඨවි ආදී ධාතුන් හතර පිළිබඳව කළ පරිශ්‍රණ ප්‍රතිපල. පඨවි ධාතු යම් භික්කවේ අස්සාද පරිේශණං අචරින්. යෝ පඨවි ධාතිය අස්සාදෝ සදජ්ජ ගමන. යාවතා පටිවිධාතු යාසාද අසාදෝ පඤ්ඤායමී සෝ සුදිට්ඨෝ. පටිවිධාතු යම් භික්කවේ ආදීනව පරියසනං අකරි. යෝ පටිවිධාතු යා ආදීනව සදජ්ජ ගමන. යාවතා පටිවිධාතු යා ආදීනව පඤ්ඤායමී සුදිට්ඨෝ. පටිවිධාතු යම් භික්කවේ ආදී අනිස්සරණ පරියසනං අකරි. යාපට විධාතියා නිස්සරණ සදබ්බගම. යාවතපට විධාතියා නිස්සරණ පඤ්ඤායමි සංසුදිච්ච. මේක තේරුම මහණෙනි මම පඨවි ධාතුවේ ආස්වාද පරිේශණයේ හැසිරුණා. ආස්වාදයේ ස්වමින් ගමන් කළා. යෝ පඨවි ධාතුවේ ආස්වාදෝ තදජ්ජ ගමන් පඨවි ධාතුවේ යම් ආස්වාදයක් වේද මම ඒක ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තා. ලබාගත්තා. යාවතා පටවිධාතු ආස්වාදෝ පඤ්ඤායමේසෝ සුදික්ඛෝ මා ලබා නොගත් පටවිධාතුව පිළිබඳ යම් ආස්වාදයක් වේද ඒකත් මම ප්‍රඥාවෙන්ම දැක්කා. ඒ වගේම පටවිධාතු යම් භික්ඛවේ ආදීනව පරිේෂණං ඇති. ඊළඟට මම පටවිධාතු ආදීනව සොයමින් ගියා. මේ මහත් සංසාරේ කළ පරිේෂණයයි මේ එක ජීවිතයක නොවේ. ආදීනව සොයමින් ගියා. යෝ පටවිධාතු ආදීනව සදජ්ජකම පටවිධාතු යම් ආදීනයක් වේද මම ඒක ලැබගත්තා. ඒක මම දැනගත්තා. යාවත පටවිධාතු ආදීනෝ සංඥාමේ සුසුදිච්චු සම්තා පටවිධාතු ආදීනෝ පක්ෂයක් වේද ඒකම ප්‍රඥාවෙන් අවබෝධ කරගත් පටවිධාතු යම් බිකේ නිස්සරණ පරියේෂණං අචරි මහණෙනි මම පටවිධාතුවේ නිස්සරණය පටවිධාතුවේ නික්මීම සොයාගෙන ගියා යා යෝ පටවිධාතු යම් පටවිධාතු යා නිස්සරණං සදජ්ජගම පටවිධාතුවේ නික්මීම නිස්සරණයක් වේද ඒ මම ලැබගත් යාවතා පටවිධාතු යා නිස්සරණං සංඥාමේ සංසුදිත්තා පටවි ධාතු යම් නිස්සරණයක් වේද යම් තාත් නිස්සරණයක් වේද එයද මම ප්‍රඥාවෙන් දැනගත්තා. ඔන්නෝකයේදී බුදුරජාණන් වහන්සේ පටවි ධාතු මේ ධාතු හතර පිළිබඳව කළ පරිශ්‍රණය පටවි වගේම අනිත් ධාතු පිළිබඳවත් මේ විදිහට සඳහන් වෙනවා මේ සූත්‍රයේ. මෙතන මේ අස්සාද කියලා ප්‍රකාශ කළේ ඒක ඒ සූත්‍රයේම සඳහන් වෙනවා පඨවි ධාතුව නිසා ඇතිවන සුඛ සෝමනස්ස දෙක. සබ්බ සෝමනසක් වේද පඨවි ධාතුව කරන කොටගෙන අන්න ඒකයි ආස්වාදි කියලා කියන්නේ. මෙතන ආදීනව කියලා ප්‍රකාශ කළේ පඨවි ධාතුවේ යම් අනිත්‍යතාවක්, ෂය වෙන, ව්‍යය වෙන, වෙනස් වෙන ස්වභාවයක් ඇද්ද ඒ අය ආදීනවයි. නිස්සරණේ හැටියට ප්‍රකාශ කළේ පඨවි ධාතුවේ ඇති ඡන්ද රාගය, පඨවි ධාතුවේ පිළිබඳ ඡන්ද රාගය නැති කිරීම, ග්‍රහණය, ඡන්ද රාග ප්‍රහාණය. මෙන්න මේ පරිේශනයේ ප්‍රතිඵල අනුවයි බුදුරජාණන් වහන්සේ අපට මේ වෙනකක් තබා සිව්පස පරිභෝගය පවා දක්වා වදාළි. ඒක හොඳට ප්‍රකාශ වෙනවා අරියවංශ සූත්‍රයේ එහෙම. ඔය සිව්පස්ස පරිභෝගය පිළිබඳව සඳහන් වෙන තැන අ කියවෙනවා පාට කීපයක් සඳහන් වෙනවා. ඒ එක් එක් දැන් පින්දපාත ආදී පිළිබඳව එහෙම ලද්ධාච පින්දපාතං අගතිතෝ අමුච්චිතෝ අනච්ඡාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිග්‍රහිත. එතන අර අදත්‍යතෝ අමුච්චිතෝ අනද්ධාපන්නෝ කියන්නේ තෘෂ්ණාවට, ලෝභයට, විජුකමට එහි එයි එයින් බැඳී නොබැඳී කියන එක අදත්‍යතෝ එයි නොමුලාව ඊට යට නොවි අමුච්චිතෝ අනද්ධාපන්නෝ එයින් අපිට පේනවා ඒකේ ආස්වාද පක්ෂිය. ඒ ආස්වාද පක්ෂියෙන් දෙවිලෙන එකයි. ඊළඟට ආදීනව දස්සාවි ඒකේ ආදීනව ආදීනවත් තේරුම් අරගෙන සාමාන්‍යයෙන් වැඩිපුර ආහාර ගැනීම පමණක් නෙවෙයි ඒ ආහාර නිසා ඇතිවිය හැකි තව නොයෙකුත් ඒ ආදීනම රාශියක් තිබෙනවා. ඒ වගේම නිස්සරණ පඤ්ඤා මේ ආහාරය ගන්න මේ ආහාරය නැති කිරීම සඳහා වෙන විදිහකින් කියනවා නම් ආහාරං නිසා ආහාරං පජහත කියලා ප්‍රකාශ කළා වගේ ආහාරය ගන්න ආහාරයෙන් අද ආහාරයෙන් පිළිට කරගෙන ආහාරය අත්හරින්නයි බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කර අපට උපදෙස් දෙන්නේ ආහාරං නිසා ආහාරං පජහත අන්නේ විදිහට නිස්සරණ පඤ්ඤය මේ නික්මීම සඳහා ආරෙන් මිදීම සඳහා ආරෙන් ගන්න. මේකත් බැලුවම අර අනික් කලින් කියාපු අර ප්‍රහිලිකා කියමන් වගේම ගැඹුරු අදහසක්. ඉතින් ඔයින් අපිට පේනවා මෙන්න මේ ධාතු මනසිකාරයේ මූලික පරමාර්ථය කුමක්ද? සංකාලික මේක කොයි පැත්තටද වැටුනේ කියලා. මේ ධාතු හතර පිළිබඳ හරියට අර සංඥාව කියන එක මිරිඟුවක් මේ මිරිඟුව ඔස්සේ දුවන්න වගේ සංකල්ප විසර්ක මගින් මේ ධාතුන් හතර ඔස්සේ සොයන්න යාම ඇත්ත වශයෙන්ම අර විද්‍යාඥයින්ට භෞතික විද්‍යාඥයින්ට අයිති දෙයක්. මෙතන වමනා කරන්නේ. මේ අපි දීර්ඝ සංසාරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර නිසා සත්ත්ව සංඥාවේ සත්‍යය තුළ ඇඳී තිබෙන රූප සංඥාවෙන් නිදීමයි. රූප සංඥාව මකා දැමීමටයි බුදුරජාණන් වහන්සේ මේ හැම ක්‍රමයක්ම අපට උගන්වා වදාළේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත ධර්ම සතර නිසා අප තුල තිබෙන එක්තරා රූප සංඥා. ඒ රූප සංඥාව නිසා තමයි මේ නිමිති ගන්නෙ. ඒ ඒ හතරම ඇත්ත වශයෙන්ම අනිත්‍යයි. නමුත් ඒවා නිසා ඇති කරගත් රූප සංඥාවල් අපේ සිත්වල පළපදියම් වෙලා තිබෙනවා. තාමත්ම ඈත සංසාරයේ ගත්තු නිමිති තමයි ඔය සමහර කෙනෙක් ඔය සමහර විට ඒවා ඇලුම් හෝ බැඳුම් හැටියට ගැටුම් හැටියට අරගෙන දීර්ඝ කාලයක් මේ සංසාරය වඩන්නේ ඒවයි. කොටින්ම වෙන විදියකින් කියනවා විතර්ක ප්‍රපංච. විතර්ක ප්‍රපංච වැඩෙන්න පටන් ගන්නෙ මෙන්න මේ රූප සංඥාව. සිතේ පළපදිස රූප සංඥාව එහෙම නැත්නම් වෙන විදියකට කියනවා නම් වර්ණ සංඨාන ආදී අනුව වර්ණ සංඨාන වර්ණ කියලා සංඨාන කියලා කියන්නේ ඒවයි වර්ණය අනුව ඒවයි හැදරුව අනුව අප එකක් තව එකකින් වෙන් කරගෙන ඒවට නමක් එහෙමත් දාගෙන ඇලුම් බැඳුම් වලින් ඒවා වටිනාකම් ආදීන් ඒවා තවත් හිතේ පළපදියම් කරගෙන ඒ විදිහ නිමිති ඇති කර ගන්නවා සිතේ. ඒවටම තමයි අර සංඥා අනුසය කියලා කියන්නේ. අර කලින් මදුපිණ්ඩික සූත්‍රයේම සඳහන් වුණ සංඥා නානුසෙන්ති කියලා. රහත් සිතෙහි සංඥාවන් අනුසය වශයෙන් පවතින්නේ නමුත් සාමාන්‍ය නොරහත් සිතේ යම් කිසි ප්‍රමාණයකට මේ සංඥා අනුසය වශයෙන් පවතිනවා. මේ සංඥා අනුසය පිහිට කරගෙනයි මේ විතර්ක ප්‍රපංච වඩමින් මේ තම තමන්ම මේ සංසාරේ දුක් වඩා ගන්න. මෙන්න මේ නිමිති සිතින් ගිලී යාමට නම් මේ පඨවි ආදී ධාතුන් හතරේ අර ආදීනව පක්ෂය අවධාරණය කරන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල බොහෝ සූත්‍රවල මේ පඨවි ආදී මේ ධාතුන්ගේ අනිත්‍යතාව ගැන සංඝයා වහන්සේලාට ප්‍රකාශ කළේ. ඒක 아무තු පරමාණුවාදියක් දේශනා කරන්න නෙවෙයි ඒක කළේ. දැන් මේකට ඉතාමත් හොඳ නිදසුනක් ඉන්න අපිට මේ සමහර සූත්‍ර වලින් හෙළි වෙන දක්වන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ මේ මේ පටිවිආදී ධාතුන්ගේ අනිත්‍යතාව ප්‍රකාශ කළේ මේ භවනාටකයේ ඇති නිස්සාරත්වය තේරුම් කිරීමටයි. මේ භවනාටකයක් මවන රූප සංඥාව සත්වයාගේ සිත් වලින් ඉවත් මකා හැරීමට දැන් සංස්කාර කියන වචනය අප නිතර ප්‍රකාශ ව්‍යවහාර කරනවා. නමුත් මේකට තවත් අර්ථයක් අපිට අපි අර සිනමා දර්ශන ආදී එහෙම නැත්නම් නාට්‍ය දර්ශන ආදී උපමා දක්වන අවස්ථාවල් ප්‍රකාශ කළා. සංස්කාර කියලා කියන්න පුළුවන් ওই නාට්‍යයක සැරසිලි ආදී සැරසිලි අර ඇඳීම් මේ ආදී සියල්ලම සංස්කාර හැටියට හඳුන්වනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ මහා පොළොවේ කථාන්තරය සමහර සූත්‍රවල දේශනා කරලා තිබෙනවා. ඒක ඔය නූතන විද්‍යාඥයන් කරන්න වගේ මේ විද්‍යාත්මක ගවේෂණයක් නෙවෙයි ඒක. මේ මේ මහා පොළොව ඇති වුණු හැටි මේක විනාශ වෙන හැටි එහෙම ප්‍රකාශ කළේ මෙන්න මේ මේ අපේ මේ රඟපෑම් වලට මේ සංසාරයේ කරන රඟපෑම් වලට වේදිකාව වශයෙන් තබන එහෙම නැත්නම් වේදිකා සැරසිලි වශයෙන් තිබෙන මේ මහ පොළොවේ ඇති අනිත්‍යතාව පෙන්වා දීමෙන් ඒ ගැන නිබ්බිදා විරාගයක් ඇති කිරීමයි අදහස. මේ මහා පොළොව වේදිකාවේ ඇති වෙන මේ පෙන්눔 කරන මේ සංස්කාර විනාටකයේ තියෙන සංස්කාර අපේ හිත්වල යටින් බොහොම තදින් කාවදිනවා. සංඥා අනුසේ වශයෙන් කාවදිනවා. ඒ නිසා තමයි මේ භවයක් වැඩෙන්නේ. ක්‍රමක්‍රමයෙන් භවය වැඩෙන්නේ. අන්න ඒක කැඩීමටයි බුදුරජාණන් වහන්සේ යම් යම් සූත්‍රවල මේ මහ පොළොවේ කථාන්තරය අපිට ඉදිරිපත් කරලා තිබෙනවා. දැන් හොඳ නිදර්ශනයක් අග්ගඤ්ඤ සූත්‍රය. මේ අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වන හැටියට කල්පාරම්භයේදී ලදරු මහ පොළොව ලදරු පොළොව ලදරු පෘථිවිය තනිකරම අන්ධකාරයේ ගැලුණු ජලයෙන් වැසුණු එකක්. ඒ කාලේ හිටියේ අර ආභාසර ලෝකෙන් චුතව මේ මේ ඒ පෘථිවිය පහළ වුණු සත්‍යයන් විශේෂයක්. උන්ට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. මනෝමය පීති භක්කා සයන් පභා අන්තරික්ෂතර ආදී වශයෙන් දක්වනවා. මනෝමය කයක් ඇති ප්‍රීතිය ආහාර කරගත් තමන්ගේම ශරීර ආලෝකයෙන් ගමන් කරන සත්ව විශේෂයක් මුල් අවස්ථාවේදී හිටියේ. මේ පහ පොළොවක් තනිකරම ජල පොළොවක් වගේ. වර්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් ගෙවුණා. ඊට පස්සේ මේ මහ පොළොව මත මේ පොළොව මත කිරියෝදයක් රසවත් සුවඳ ඇති කිරියෝදයක් වෙන දෙයක් පහළ වුණු බව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. හරියට නියත කොට මේ පොළොව දරන්ත බඳුනක් එහෙම නැත්නම් හිම කිරම බඳුනක් වගේ වෙන්නේ මේ හිටපු සත්වයන්ගෙන් කෙනෙක් යම් කිසි කුතුහලය වැඩි කෙනෙක් අම්බෝ කිමේ විදන් භවිෂති අපොයි මේ මොකද්ද කියලා ඇඟිල්ල ගහලා ලෙව කෑවා. ඔන්න ඉතින් රස තෘෂ්ණාව දැකගත්ත ඒ සත්වයා තුල. මේ තැනත්තා ඉස්සරහ තිබුණ අර කරන්නම් වාලේ කරන එක ඒක නිසා ඒක කරනවා දැකලා අනිත් විදිහටම ඇඟිලි ඇඟිල්ල ගහලා ලෙව කෑවා බලනකොට මේක රසවත්දයක් ඊළඟ දෝතින් මාර්ගෙන කන්න පටන් ගත්තා හරියට අර කෑදර දරුවෙකුට අමෝම හිම කියනවා බඳුනක් වගේ. ඔය විදිහට කන්න පටන් ගත්තාම මොකද වුනේ? ශරීර වාරික වුණා. අන්න අර කරිගතන් අර අච්චත්තම් පච්චත්තම් කක්කලං කරිගතන් කියලා කිව්වා වගේ කර්කශ වෙන්න පටන් ගත්තා, රළු වෙන්න පටන් ගත්තා, තෘෂ්ණාව වැඩි වෙන්න පටන් ගත්තා. ඒ අනුවම පරිසරයක් වෙනස් වුණා. අර වගේ. අර වගේම අන්න ආදීනෝ පක්ෂය. ওই විදිහට ආදීනෝ පක්ෂය පහළ වෙලා මහ පොළොව වැඩිගෙන වැඩිගෙන යන අතරේ වඩා සංකීර්ණ වෙන අතරේ සරල ජීවිතය ඊළඟට එහෙම තවත් වර්ෂ කෝටි ප්‍රකෝටි ගණන් ගියාට පස්සේ මහා ගල් කුළු, ගිරිය, තනිතලා, ගොඩනැගිලි ආදීන් කියවසුණු මේ දැන් තිබෙන විදිහේ මහා පොළොව පුත්ත පොළොව පුත්ත තිබුණා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සත්‍ය සූර්යුග් ගමන සූත්‍රයේ සඳහන් කරනවා මේ මේ විදිහේ මේ මහා පොළොවටත් යන කල දශා කල්ප විනාශ අවස්ථාව ලංවන විට සූර්ය මණ්ඩල දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් පාගෙන එනකොට මේ මුළු මහ පොළොව ඒ සියලු ගල්කුළු ගිරිහෙල් ආදී සහිතව එකම ගිනි ජාලාවක් බවට පත් වෙලා ගිනිගෙන දැවිලා ගිතෙල් තෙල් දවුණු තැනක වගේ අලුවත් දැලිවත් ඉතිරිනකොට එහෙම් පිටින්ම විනාශ වෙලා යන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට මෙතන මේ පරමාණු වාදයකටවත් ඉඩක් නැහැ මෙතන. ඒක එතකොට මේකේ මේ දේශනාවේ පරමාර්ථය ඊළඟට අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එවං අනිච්චා භික්ඛවේ සංඛාරා එවං අද්වා භික්ඛවේ සංඛාරා එවං අනාස්ථාස්කා භික්ඛවේ සංඛාරා යාවං චිදං භික්ඛවේ අලමීව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතු අලං විරජ්ජතුං අලං නිච්චිතු මහණෙනි සංස්කාරයෝ මෙසින් අනිත්‍යහ සංස්කාරයෝ මෙසින් අත්‍යය සංස්කාරයෝ මෙතින් මෙතින් ආස්වාද රහිතය කිතික් දෙයක් මහණින් ඔයත් ඇති සියලු සංස්කාරයන් ගැන කලකිරීම ඔයත් ඇති සියලු සංස්කාරයන් පිළිබඳව වැල්මට ඔයත් ඇති සියලු සංස්කාරයන් දෙන්න. ඒක මෙතන. ඉක්තාවදා සම්පූර්ණ සම්පූර්ණ සම්පූර්ණ සම්පූර්ණ සම්පූර්ණ